දිව්‍යයි. ධර්මානුශාසනාව අද රාත්‍රී මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත පූජනීය තලගල ධම්ම ගවේෂී ස්වාමීන් දයානන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තන්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තන්ස භග්ගවතු ආරහතු සම්මා සම්බුද්දන්ස පුනච්ච පරං ආවුසෝ භික්ඛු සංඥා වේදිතං නිරෝධං උපසංපත්ජ විහෙරති පඤ්ඤායතං සදිස්වා ආසවා පරික්ඛීනා හොಂತಿ ඉත්තාවතාපිකෝ පාවුසෝ අමතං උත්තං භගවතා නිප්පරියායේනාති සාදු සාදු සාදු ධර්මශ්‍රවණාපිලාසී ගුණගරුක සදහැවත් වාසනාවන්ත පින්වතුනි මාද මාතුකා කළා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධයෙන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ කේම වර්ගයට අයිති වෙන තුන්වෙනි සූත්‍රය. ඒ සූත්‍රයේ නම තමයි අමත සූත්‍රය. මේ අමත කියන වචනේ pāli භාෂාවෙන් අමත කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා අපි ශබ්දකෝෂයක් පරීක්ෂා කරලා බැලුවොත් අර්ථ කීපයක් අපිට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. අමත කියන වචනය අමෘතය හඳුන්වන්නට භාවිතා කරන වචනය. අමෘතය කිව්වහම මේ පිණුතුන් දන්නවා. දිව්‍යයන්ගේ භෝජනීය හැටියට සැලකෙන්නේ අමෘතය. එනිසා දිවි ලෝක සායේ උපත ලැබූ දිව්‍යයන්ට තමන්ගේ ජීවිතයට ජීවිතයේ පවත්වගෙන යන්නට අවශ්‍ය කරන ආහාරය හැටියට එයත්න් පරිහරණය කරන්නේ අමෘතය. ශබ්දකෝෂයේ අමෘතය පිළිබඳවයි විස්තර කරන්නේ මේ අමත කියන වචනේ. ඊළඟට අපිට අමත දුන්දුබී කියන වචනයක් මුණ ගැහෙනවා. අමත දුන්දුබී කියලා කියන්නේ අමා බෙරය කියන එකටයි. අමා බෙරහඬ නිකුත් කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ. එදා පළමුන් ධර්ම දේශනාව පවත්වන වෙලාවේ ලෝකයේ පුරා උන්වහන්සේගේ අමා බෙරහඬ පතුරවමින් තමයි ඒ ධර්ම දේශනාව සිද්ධ කළේ. මේ මොහොතේ මේ පිනතුන් හැමදෙනාත් මේ දායකත්වයේ දරන්නේ ඒ අමත දුන්දු බිය නැත්තම් අමා බෙරය නාද කරන්නට. මේ අමා බෙරහඬ ලෝකයේ පුරාම පැතිරලා යද්දී මේ අමා බෙරහඬට සවන් යොමු කරන ලෝකවාසී සත්පුරුෂයන්ට ඒ අමා බෙරහඬින් Tamanගේ ජීවිතය සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා එතන අමත වචනේ අමා බෙරහඬ මේ සද්ධර්මය හඳුන්වන්නට භාවිතා කරලා තිබෙන වචනය. ඊළඟට අමතත් ద్వාර කියලා වචනයක් තව තැනක සඳහන් වෙනවා. ඒ තමයි අමා දොරටුව. එතන අමාව කියලා සඳහන් වෙන්නේ චතුරාරි සත්‍ය අවබෝධය. නිර්වාණය. නිවනට ගමන් කරන කෙනෙක් ඒ ගමන ගමන් කරන්නේ මේ අමා දොරටුව හරහා. ඒ නිසා නිවන් මාර්ගය නිවන හඳුන්වන්නට මේ අමා කියන වචනය පරිහරණය කරනවා. ඒ වගේම අමත ධාතු කියලා තවත් වචනයක් ඒ නිර්වාණය හඳුන්වන්නට භාවිතා කරලා තිබේ. මේ වචන අතරින් අපි පළවෙනි වචනය ගත්තොත් අමාව අමෘතය කියන වචනේ. මේ සූත්‍රය තුල විස්තර කරන්නේ අමෘතය පිළිබඳව. දිව්‍යයන්ගේ භෝජනීය වන අමෘතය ඒ ජීවිතයේ පවත්වාගෙන යන්නට උපකාර වෙනවා. මේ ලෝකයේ තිබෙන ආහාරයන් අතර රසවත්ම ආහාරය හැටියට තමයි මේ අමෘතයේ සැලකෙන්නේ. අපි මේ ශ්‍රවණය කරන ධර්මයේ දේශනා කරන ධර්මයේ ඒ වගේ හැම දිනාටම සැනසille ළඟා කර දෙන හැම දිනාටම උතුම් රසයක් වින්දනය කරන්න පුළුවන්කම ලැබෙන දෙයක්. ඒ නිසා මා කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය අපිට හඳුන්වන්නට පුළුවන්කම තිබේ. දැන් මේ අමාව නැත්නම් අමෘතය පරිහරණය කරන්නට කෙනෙකුට අවශ්‍ය නම් ඊට අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්නට ඕන. ඒ පරිසරය සකස් කරගන්න ආකාරය තමයි මේ අංගුත්තර නිකායේ අමත සූත්‍රයේ තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරන්නේ. එතරම් මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඇසුරු කරගෙන මහරහතන් වහන්සේලා අතර සිද්ධ වෙච්ච සාකච්ඡාවක් තුලින් තමයි මේ ත්‍රිපිටක ග්‍රන්ථයට ඇතුළත් වෙලා තිබේ. බුදුරජාණන් වහන්සේ කෙලින්ම දේශනා කරපු දේශනාවක් නෙමේ මේ අමත සූත්‍රයේ තුල අන්තර්ගත වෙන්නේ. මහරහතන් වහන්සේලා කීප දෙනෙක් දෙවුරම් මෙහෙර වැඩ වාසය කරන වෙලාවේ උන්වහන්සේලා සාකච්ඡා කරමු මාතෘකාවක් ඔස්සේ එදිලා ආපු කතාවක්. වික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා අතර සාකච්ඡාවක් පැවතුණා. ඒ සාකච්ඡා කරන වෙලාවේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා මේ අමා අමා කියන වචනේ අමත කියන වචනය අපිට නිතර අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ මේ අමත කියන වචනය මොකක් සඳහාද පාවිච්චි කළේ මොන අර්ථයක් දීම සඳහාද පරිහරණය කළේ ඒ විදිහට එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රශ්නය අසන විට තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒකට පිළිතුරු සපයනවා ඒ සපයාපු පිළිතුරේ අන්තර්ගත වෙන එක පාඩයක් තමයි මේ දේශනාව සඳහා මම මාතෘකා වශයෙන් තබන්න යෙදුනේ. මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට අමත නැත්නම් අමාව පරිහරණය කරන නැත්නම් අමෘතය පරිහරණය කරන්න අපිට අවශ්‍ය නම් ඒ අමෘතය පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙන්නේ දිවි ලෝක හය තුල. ඒ නිසා අපි කුසල දහම් සපුරලා කාමාවචර කුසල් දියුණු කරලා ඒ කාමාවචර කුසලයේ ප්‍රතිඵලයක් හැටියට දිව්‍ය ලෝකයේ පුනර්භවයක් ලබන්නට ඕන. සදිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබුවොත් ඒ සදිව්‍ය ලෝකයේ තුලදී තමයි මේ අමතය පරිහරණය කරන්න අමෘතය පාවිච්චි කරන්න කෙනෙකුට පුළුවන්කම ලැබේ. බුදුරජාණන් වහන්සේ මේ මහරහතන් වහන්සේලා මේ අමත සූත්‍රයේ තුලදී සඳහන් කළේ ඒ දිව්‍ය ලෝකයට ගොස් පරිහරණය කරන අමෘතය ගැන නෙමෙයි. ඊට වඩා වෙනස් වූ අමෘතයක් ගැන මේක සඳහන් වෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා අමතං උත්තං භගවතා නිප්පර්යායේන නිෂ්පර්යාය අර්ථයෙන් මේ අමත කියන වචනේ බුදුරජාණන් වහන්සේ විස්තර කරපු බව. ඒ වගේම අමතං උත්තං භගවතා පරියායේන පරියාය අර්ථයෙන් මේ අමත කියන වචනේ විග්‍රහ කළා විස්තර කළා. එහෙනම් දේශනාවේ තියෙන ආකාර දෙකක් නිර්වචන දෙකක් අමත කියන වචනේ පర్యాయ වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නිෂ්පర్యాయ වශයෙන් විස්තර කරනවා පర్యాయ වශයෙන් කියලා කියන්නේ තවත් අර්ථ ගණනාවක් දෙන්නට පුළුවන් ආකාරයට එකම ඒ ඒකාකාරී අර්ථයක් නෙමෙයි සමාන වචන ගණනාවක් පෙන්වන්න පුළුවන් නම් එක හා සමාන අර්ථ රාශියක් පෙන්වන්න පුළුවන් නම් ඒකට තමයි පරියාය වශයෙන් සාමාන්‍ය විදියට කරන විග්‍රහය. සාමාන්‍ය වශයෙන් සම්මුති වශයෙන් මේ වචනේ විග්‍රහ කරද්දී එක හා සමාන කරුණාකාරණා රාශියක් බුදුරජාණන් වහන්සේට පෙන්වන්නට පුළුවන්කම තිබුණා. හැබැයි ඒ සාමාන්‍ය ක්‍රමයේ ඉක්මවල ගිහිලා සුවිශේෂී ආකාරයට මේ වචනේ විග්‍රහ කළා. අමත කියන වචනේ. ඒ සුවිශේෂී විදියට විග්‍රහ කරද්දී බුදුරජාණන් වහන්සේ එකම එක වචනයයි එකම එක අර්ථයයි පාවිච්චි කළේ අමත කියන වචනයට දෙන්නට පුළුවන් වැදගත්ම ශ්‍රේෂ්ඨම අර්ථය මෙන්න මේකයි කියලා එක අර්ථයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙනම් අපිට මේ කාරණා දෙකම ඉගෙන ගන්න සිද්ධ වෙනවා මේ අමත සූත්‍රය තුලින්. අපි බලමු පරයාය වශයෙන්. එක හා සමාන අර්ථ රාශියක් දෙන්න පුළුවන් අදහස් රාශියක් මේ අමත කියන වචනය තුලින් විග්‍රහ කරන්න පුළුවන්කම ලැබෙනවා. එතනදී අපිට මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට කෙනෙක් මේ බුදුදහමේ උගන්වන්නේ භාවනා ක්‍රමයක් අනුගමනය කරලා. සිත තැන්පත් කරලා සිත ඒකාග්‍ර කරගෙන මේ එකඟ වූ සිතෙන් Taman නැති කරගන්න එක්තරා මානසික ස්වභාවයකට මේ අමත කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා. භාවනා කළාම අපිට එක එක ප්‍රතිඵල ලැබෙනවා. පිළිතුන් දන්නවා සමත විදර්ශනා කියලා භාවනා ක්‍රම දෙකක් තිබෙනවා. සමත භාවනා කරනකොට ඒකට ලැබෙන ප්‍රතිඵලය තමයි චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සමාධිගත තත්ත්වයටපත් වෙලා ඒ සමාධියේ එක්තරා තල කීපයක් එක්තරා අවස්ථා කීපයක් තිබෙනවා. ඒ අවස්ථා ටික ධ්‍යාන කියන නමින් හඳුන්වනවා. ඒ නිසා බුදුදහමේ උගන්වන සමත භාවනාවන් වඩලා ඒ භාවනාවේ ප්‍රතිඵලයන් ලබාගත් කෙනාට මේ අමත කියන தත්ත්වයට නැත්තම් අමෘතේ පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවටපත් වෙනවා. නිසා බුදුදහමට අනුව ඔබට අමෘතේ පාවිච්චි කරන්න අවශ්‍ය ඔබට දිවි යන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දිවි ලෝකයට යන්න අවශ්‍ය කරන කාමාවචර කුසල් කරලා දිවි ලෝකයේ උත්පත්තිය ලබලා ඒ අමෘතය පරිහරණය කරන්න පාණය කරන්නට කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්වන්නේ අපිට. අපට පෙන්නනවා බෞද්ධ භාවනා ක්‍රමයක් හොඳට පුරුදු කරන්න පුහුණු කරන්න. මේ භාවනාව වඩලා භාවනාවෙන් අර උසස් තත්ත්වයට ධ්‍යාන කියන තත්ත්වයටපත් වෙන. ඒ ධ්‍යානයන්ටපත් වුනහම ඒ ධ්‍යාන අතර පළවෙනි එක තමයි පොතේ විස්තර කරන ආකාරයට අපේ අටුවා ටීකා සූත්‍ර දේශනාවල විස්තර කරන ආකාරයට භාවනාවේ පළමු ස්වභාවය පළමු தත්ත්වය පළමු ප්‍රතිඵලයි විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිතාරං විවේකජං තීති සුඛං පටමඥානං උපසම්පජ්ජලියලති මෙන්න මේ தත්ත්වයට කෙනෙක්පත් වුණා නම් අන්න එයාට පුළුවන් බුදුදහමේ උගන්වන අමෘතේ පානීය කරන්න පළවෙනි தත්ත්වය මොකක්ද ප්‍රථම අධ්‍යානිය ඇති කර ගැනීම ඊළඟට දෙවෙනි එක තමයි ද්විතීයි අධ්‍යානියටපත් වීම ඒකත් සමාන වචනයක් පරයාය වචනයක් ප්‍රථම ධානයේට අමෘතය කියලා සඳහන් කළා දෙවෙනි එක ဒုတိ ය අධ්‍යානයක් අමෘතයේ කියලා නම් කළා. තුන්වෙනි தත්ත්වයට දියුණු කරගත්තොත් භාවනාව තෘතිය අධ්‍යානෙ. එයත් අමෘතයේ කියලා නම් කළා. එහෙමනම් අමෘතේ පානීය කරන්න පුළුවන් අවස්ථා ගණනාවක්. මේ ධ්‍යාන හතරම පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. මේ අවස්ථා හතරටම ගියේ කෙනාට අමෘතේ පානීය කරන්න පුළුවන් බුදුදහමේ උගන්වන අමෘතේ. ඊළඟට ඒ ටික ඉක්මවලා මේ කාමාවච මේ රූපාවචර ධානය ඉක්මවගේ කෙනෙකුට තවත් භාවනාව දියුණු කරලා ආකාශය අනන්තයි කියලා මෙනෙහි කරමින් තවත් තත්ත්වයකට තවත් ධානයකට එළඹෙන්නට පුළුවන් ඒව හඳුන්වන්නේ අරූපාවචර ධානය කියලා. ඒ අරූපාවචර ධානය තියෙන හතරක්. ආකාසානං ඡායතනෙය විඥානං ඡායතනෙය ආකින්චඤ්ඤායතනය නේව සංඥානා සංඥායතනෙය මේ අවස්ථා හතර මේ ධ්‍යාන හතර භවනා කරලා කෙනෙක් ඇති කරගත්තා නම් ඒ ධානයට සමවැදී සිටින අවස්ථාවේදී ඒ පුද්ගලයා අමෘතේ පානය කරනව බුදුදහම උගන්වනවා. එහෙනම් අරූපාවචර ධාන හතරදී අමෘතය අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. එහෙනම් අවස්ථා 8ක් මෙතන තියෙනවා. ධාන කාමාවචර ධාන හතරයි, රූපාවචර ධාන හතරයි, අරූපාවචර ධාන හතරයි. එතන අවස්ථා 8ක්. ඊළඟට ඒ 8 ඉක්මවලා ගියාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර නිෂ්පර්යාය අර්ථේ මේ සාමාන්‍ය අර්ථයෙන් පොදු වශයෙන් ගත්තාම ආකාර 8ක් අම අමෘතේ හැටියට අමතේ කියලා විස්තර කළා අවසාන නවවෙනි එක තමයි චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා එහෙම නැත්නම් අනාගාමී උත්තමයෙක් බවට පත් වෙලා ඒ අනාගාමී තත්ත්වයේ ඉඳගෙන සංඥා වේදිත නිරෝධයට සමෝදින පුළුවන්කම ලැබෙනවා. ඒකත් මේ භාවනාවෙන්ම ලබා ගන්න එක්තරා සුවයක් සෝදායක තත්ත්වයක්. ඒ தත්ත්වයට පත් වෙන අනාගාමි වුණෝ හෝ මහරහත් බවට පත් වෙච්ච උත්මයන්ටයි. රහතන් වහන්සේට පුළුවන්කම තිබෙනවා නිරෝධ සමාපත්තියට සමවදී. මෙන්න මේ නිරෝධ සමාපත්තිය තමයි බුදුදහමේ උගන්වන සුවිශේෂී අමතය නැත්නම් බුදුදහමෙන් පාණී කරන්න පුළුවන්කම තිබෙන ශ්‍රේෂ්ඨම අමෘතේ. ඒ තමයි අමා නිවන් සුවය. ඒ අමා නිවන් සුවය වින්දනය කරන්නේ නිරෝධ සමාපත්තියට සමවැදුණු උත්මය. මේ අවස්ථාවේදී ඒ ලැබෙන අමෘතය අර නිෂ්පර්යාය අර්ථයෙන් නැත්නම් වෙනත් කෙනෙකුට සම කරන්නට බැරි අනන්‍ය වූ අසාධාරණ වූ සුවිශේෂී තත්ත්වයක් විස්තර කරන්නේ. එහෙමනම් බලන්නේ මේ බුදුදහමේ උදාරතර ලෝකෝත්තර පරමාර්ථයන් කීපයක් ගැනයි මේ අමත සූත්‍රයේ විස්තර කරන්නේ. ඒක ඔබටත් අදහසක් ඇති වෙන්නට පුළුවන් මේ බුදුදහම අනුගමනය කරන බෞද්ධයෙක් මම. මට පුළුවන් වෙන්නට ඕන බුදුදහමෙන් ලැබිය හැකි ප්‍රතිඵල ලබා ගන්න. බුදුදහමේ තිබෙන ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල ලබන්න මට නොහැකි වුණොත් මේ බෞද්ධ ජීවිතයෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා බෞද්ධ ජීවිතයේ අධිකාරම නිසි පරිදි සකස් කරගෙන මටත් කවදා හෝ දවසකදී පුළුවන් වෙන්නට ඕනේ බුදුදහමේ ශ්‍රේෂ්ඨතම ප්‍රතිඵලය වන ඒ අවසාන අමෘතේ නවවෙනි අමෘතේ පානී කරන්න. නිරෝධ සුවයටපත් වෙන්න. නිරෝධ සමාපත්තියට සමවදීම. ඒ தත්ත්වයටපත් වෙන්න නම් අනාගාමි වෙන්නට ඕනේ, මහරහත් බවටපත් වෙන්නට ඕනේ. මට ඊට පෙර ආතෝ සාමාන්‍ය ආකාරයට සාමාන්‍ය අර්ථයෙන් මේ අමෘතේ පාවිච්චි කරන්න පුළුවන් නම් එවන් අවස්ථා 8ක් තිබෙනවා ඒ අවස්ථාවන් ටික ලබන්න පුළුවන් වෙන්නේ භාවනා වඩලා ධ්‍යාන ලබාගත් කෙනාට එහෙමනම් අපට බැරිද මේ අමෘතේ පානී කරන්න එයා කාටත් පුළුවන් බෞද්ධ ජීවිතයක් ගත කරන ඕනෑම කෙනෙකුට පුළුවන් මේ ප්‍රතිඵලය ලබන්න ඒ නිසා ඔබ එයට කැමති නම් ඒ අමෘතේ පානී කරන ආකාරය දිවි ලෝකයන්නේ නැතුව මේ මිනිස් ලෝකයේ තුල ඉඳගෙන මේ ජීවිතයේ තුලදීම ඒ අමාව පරිහරණය කරන්න අමෘතය පානය කරන්නට සුදුසු වැඩපිළිවෙල. ඒ ආකාරය ඔබ ඉගෙන ගන්නට ඕන. ඒ තමයි භාවනා වැඩි වීම. ඒ නිසා භාවනා වඩලා මේ බුදුදහමට පමණක් ආවේනික වූ අනන්‍ය වූ සුවිශේෂී වැඩපිළිවෙල තමයි භාවනාව. වෙනත් ආගම් දර්ශන විශාල ප්‍රමාණයක් ලෝකයේ පවතිනවා. ඒ කිසිම ආගමක දර්ශනයක සඳහන් නොවන අපටම පමණක් සුවිශේෂී වූ අපටම පමණක් ආවේනික වූ සුවිශේෂී වැඩපිළිවෙල තමයි සුවිශේෂී ක්‍රියාව තමයි භාවනාව. භාවනාවෙන් කරන්නේ සිත සකස් කිරීම, චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම. ඒ නිසා අපි භාවනාවක් වඩලා ඒ භාවනාව තුලින් මේ කියන தත්ත්වයන්ට ළඟා වෙලා අර ධ්‍යාන ලබන ආකාරය පිළිබඳව කරුණු කාරණා ඉගෙන ගන්නට ඕනේ. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම මේ ධ්‍යාන ලබන්න පුළුවන් කමක් නැහැ. ඒවට අවශ්‍ය කරන විශේෂ සුදුසුකම් ටිකක් තිබෙනවා. ඒ සුදුසුකම් ටික විස්තර කරද්දී වන පොතේ සඳහන් වෙනවා ආවරණීය ධර්මයන් පහක්. ඒ වයින් කෙනෙක් ආවරණීය වෙලා නම් වැසිලා නම් මේ අර මාර්ගඵල ලබන්න නැත්නම් ධ්‍යාන තත්ත්වයටපත් වෙන්නට බැරි මොනවා හෝ සාධක ටිකක් තමා ළඟ තිබෙනවා නම් ඒ දුර්වලකම් ටික තියෙන ඒ නොහැකියාවන් තිබෙන පුද්ගලයාට කුයිතරම් වෑයම් කළත් මේ අමාව පාවිච්චි කරන්න අමතය පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ ආවරණීය ධර්ම ටික තමයි පළවෙනි එක කර්ම ආවරණේ. කර්මයන් Taman කරපු කුසල අකුසල කර්මයන්. ඒව බලපානවා අපට. විශේෂයෙන්ම කරපු අකුසල කර්මයන් අතර ආනන්තරී කර්මයක් යම් කිසි කෙනෙක් කරලා තිබෙනවා නම් පංචානන්තරී කර්ම. ඒ පංචානන්තරී කර්ම කරපු කෙනාට මේ ධහමේ සඳහන් වෙන අමාව පරිහරණය කරන්න ඉඩ කඩක් නැහැ. ඒක වාරණීය වෙලා තිබෙන්නේ වැසිලා තිබේ. ඒ නිසා ඒකට කියනවා කර්මාවරණීය කියලා. මේ ජීවිතයේදී ආනන්තරී කර්මයක් සිද්ධ කරගත්ත කෙනෙකුට ඊට පසුව ඒ කර්මය කළාට පස්සේ කොයිතරම් මේ යම් කළත් මේ අමාව පාවිච්චි කරන්න බෑ භාවනා වඩලා ධ්‍යාන වලටපත් වෙන්න පුළුවන් කමක් නෑ ඊළඟට ක්ලේශා ක්ලේශාවරණ කෙලෙස් ඒ කෙලෙසයන් අතර විවිධාකාරයේ කෙලෙස් සිටිවිලි අපතුල අපේ సంతානය තුළ පවතින ඒ සාමාන්‍ය ඝනයේ කෙලෙස් තිබුණට ඒව යටපත් කරගෙන පාලනය කරගෙන මේ බුදුදහමේ හැසිරෙන්නට පුළුවන් අර ධ්‍යාන ලබන්නට භාවනා වඩලා පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒ කෙලෙස් සිටිවිලි අතර එක සුවිශේෂී ක්ලේශයක් තමයි ධර්මයේ වැරදි ආකාරයට තේරුම් ගැනීම. ධර්මයේ වැරදි විදිහට දකිනවා නම් විග්‍රහ කරනවා නම් ඒකට අපි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. වැරදි අදහස්, වැරදි සංකල්පන ඇති කරගෙන මිත්‍යා දෘෂ්ටි අදහස් වලින් කෙනෙක් සමන්විත වෙලා නම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාට බුදුදහමේ ඵල ප්‍රයෝජන ලබන්න මගඵල ලබන්නට බෑ ධ්‍යාන ලබන්නට පුළුවන් කමක් නෑ ඒක දෙවෙනි ආවරණේ ක්ලේශාවරණේ ඊළඟට විපාකාවරණේ කියලා අපි පෙර භවයේදී කරගත් කුසල අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් මේ භවයේදී යම් කිසි දුර්වලකමක් අපිට ඇති වෙලා නම් අංග විකල භාවයක් ඇති වෙලා නම් දිහේතක ප්‍රතිසන්දියකින් නම් උපත ලැබුවේ එවන් පුද්ගලයෙකුට සමහරට අස්කන්න ආසාදී ඉන්ද්‍රිය නැති වෙන්නට පුළුවන් උපතින්ම උපතින් අංග විකල බවට පත් වෙලා තියෙන්නට පුළුවන් මන්ද බුද්ධික බවට පත් වෙලා තියෙන්නට පුළුවන් එවන් කෙනෙකුටත් කුයිතරම් වෑයම් කළත් මගපර ලබන්නට බෑ ධ්‍යාන ලබන්නට බෑ කියන කාරණාව අපේ පුත්පොළ විස්තර කරනවා ඊළඟට අසද්ධාව සද්ධාව නැත්තම් පැහැදීම නැත්තම් විශ්වාසය නැත්තම් බුදුදහම ගැන ප්‍රසාදය නැත්තම් බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් ප්‍රසාදයක් පැහැදීමක් නැත්නම් එවන් කෙනෙකුටත් මේ මගඵල නිවන් ලබන්නට ඒ වගේම අර ධ්‍යාන ලබන්නට පුළුවන් කමක් ඇත්තේ නෑ. ඒ තවත් එක ආකාරයක හේතුවක්. ඒ වගේම අච්ඡන්దికා මේ ධම්මාවතේ හැසිරෙන්නට කැමැත්තක් නැත්තම් ඡන්දයක් නැත්තම් ධර්මයේ දන්නෝ බණ දහම් හදාරන්න අවස්ථාව තිබුණා. තුනුරුවන් ඇසුරු කරන්න අවස්ථාව තිබුණා. ඒ අවස්ථාව කොයිතරම් තිබුණත් උනන්දුවක් නැත්නම් ඕනෑකමක් නැත්නම් මම මේ භාවනා කරන්නට ඕනෑ පුරුදු වෙන්නට ඕනෑ කියන ඌමනාව නැත්නම් ඡන්දේ කැමැත්ත නැත්නම් ඒ කැමැත්ත නැති පුද්ගලයාටත් මගපර ලබන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ධ්‍යාන දියුණු කර ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ දුර්වලකම් වලින් අපි වළකින්නට ඕනේ. ඒ දුර්වලකම් වලින් වැළකීලා අපි භාවනාවක් ඉගෙන ගන්නට ඕනේ. භාවනා වඩන්නට ගියාම භාවනා සඳහා තියෙනවා කර්මස්ථාන රාශියක්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු සම 40 කමඨහන් කර්මස්ථාන 40ක්. ඒ 40 අතර මේ කියන සුවිශේෂී தත්ත්වයට මේ අමත කියන தත්ත්වයට කෙනෙකුටපත් වෙන්නට අවශ්‍ය නම් ඒ කියන්නේ ධ්‍යාන ලබන්නට ඕන නම් ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා මේ தත්ත්වයට Tamanගේ මනස දියුණු කරන්න අවශ්‍ය නම් ඒ සඳහා තිබෙනවා සුවිශේෂී භාවනා ක්‍රම. ඒ අතර ප්‍රධාන දෙයක් තමයි දස කසිනි. අපිට ඒ සම 40 කමඨහන් ඉගෙන ගන්නකොට කසින 10ක් ගැන ඉගෙන ගන්නට ලැබෙනවා. අසුභ කර්මස්ථාන 10ක් තියෙනවා දස අසුභය කියලා. අනුස්සති භාවනා 10ක් තියෙනවා දස අනුස්සති කියලා. ඒ වගේම බ්‍රහ්ම විහාර හතරක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී වශයෙන්. ඒ වගේම ආරුප්‍ය හතරක් ඒ වගේම සංඥා වවත්තාන ආදී වශයෙන් භාවනා කර්මස්ථාන 40යි. ඒ 40න්ම බෑ ධ්‍යාන වලට යන්න චතුර්ථ ධ්‍යානෙ දක්වා දියුණු කරන්න. එහෙම යන්නට පුළුවන්කම තිබෙන්නේ දස කසිනයන් වඩන කෙනෙකුට. කසින කියලා කියන්නේ භාවනාව සඳහා තෝරා ගන්න අරමුණු වලට. සවිශේෂී අරමුණු කීපයක් තිබෙනවා කසින නමින් හඳුන්වන. පඨවි කසිනේ. මේ පෘථිවියේ හැඩේ ඇති යම්කිසි ලාංඡනයක් සංකේතයක් Taman ඉදිරියේ තබාගෙන චක්‍රාකාර සංකේතය පෘථිවියේ හැඩය ඇති මේ පෘථිවියේ වර්ණය ඇති ඒ සංකේත ඉදිරියේ සබාගෙන පටවි කසින භාවනාව කරන්න පුළුවන් භාවනා කර්මස්ථානයේ හැටියට ඒ තෝරාගත්තොත් ඊළඟට තියෙන ආපෝ කසිනේ ජලය අරමුණු කරගෙන දිය බඳුනක් එහෙම නැත්නම් ජලාශයක ඇති ජලය අරමුණු කරගෙන ඒ දිස බලාගෙන අඛණ්ඩව භාවනාවේ යෙදিলা ඒ ඔස්සේ සිත තැන්පත් කරන්නට පුළුවන් එය ආපෝ කසිනේ කියලා හඳුන්වනවා ඒ වගේම තේජෝකසිනි වායෝකසිනි ඊළඟට එක එක වර්ණ එක් එක් සංකේත එක් එක් වර්ණයෙන් සමන්විත වූ සංකේතයක් Taman ඉදිරියේ තබාගෙන ඒ ඔස්සේ භාවනා කරන්නට පුළුවන් ඒ ටික හඳුන්වන්නේ නීල කසින, පීත කසින, ලෝහිත කසින, හෝදාත කසින ආදී වශයෙන්. ඒ වගේම ආලෝකයේ සමන්විත යම්කිසි සංකේතයක් ආලෝකමත් වූ චක්‍රයක් Taman ඉදිරියේ තබාගෙන ආලෝක රවුමක් බිත්තියක වැටෙන්න සලස්සලා ඒ ආලෝකයේ දෙස බලාගෙන ආලෝක කසිනිය වඩන්නත් පුළුවන්. ඒ වගේම මේ ආකාශය දෙස බලාගෙන අනන්ත වූ ආකාශය මෙනෙහි කරමින් ආකාශ කසිනිය වඩන්නට පුළුවන්. මේ විදිහට ආකාර 10ක්. ඊට අමතරව තිබෙනවා ආනාපාන සතිය භාවනා කර්මස්ථාන. ඉතින් මේ විදිහේ කර්මස්ථානයක් තෝරා ගත්තහම ඒ භාවනා කර්මස්ථානයේ දිගින් දිගට ක්‍රමවත්ව වඩලා මනාකොට ගුරු ඇසුර ලබාගෙන ඒ අවශ්‍ය කරන කරුණු කාරණා සාධක සියල්ලක් සපුරාගෙන ඒ භාවනාව සාර්ථක විදිහට කරගෙන ගියොත් අවසාන ප්‍රතිඵලයේ හැටියට මේ ධ්‍යාන යන්ත්‍රයපත් වෙන්නට පුළුවන් ලෞකික වශයෙන් කාමාවචර වශයෙන් ඒ විතරක් මේ ලෝකෝත්තර වශයෙන් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ ක්‍රමයන් අපි ඉගෙන ගත්තොත් අපිට පුළුවන් මේ බුදුදහමේ සඳහන් වෙන අමෘතය මේ ලෝකයේදීම මේ ජීවිතයේදීම පානීය කරන්නට. අපි බලමු කොහොමද අපි ඒ ආකාරයට මේ ධ්‍යාන තත්ත්වයටපත් වේ. ධ්‍යානයක් කියලා කියන්නේ එක්තරා සැනසෙලිදායක මානසික ස්වභාවයකට භාවනා වඩලා හොඳට හිත තැන්පත් කරගෙන හොඳට ඒකාග්‍රතාවය ප්‍රබල කරගත් අවස්ථාවේදී තමයි ධ්‍යාන කියන නමින් හඳුන්වන මේ මානසික සුවය අපිට ලබන්න පුළුවන් වෙන්නේ භාවනාව තුළින්. අපි අටුවා ටීකාවලට අනුව මේ ධ්‍යානයේ පිළිබඳව කරුණු කීපයක් ශේර බැලුවොත් කොහොමද මේ ධ්‍යානය විග්‍රහ කරලා තිබෙන්නේ විස්තර කරලා තිබෙන්නේ අභිධර්මාර්ථ ප්‍රදීපිකාව ධම්මසංගණී ආදී අභිධර්ම පොත්වල මේ ධානය පිළිබඳව විවරණ විස්තර ඉදිරිපත් කරලා තිබෙනවා එහි සඳහන් වෙන ආකාරයට පච්චනීක ධම්මේ ඥාපේ තීති ඥාන මේ සිත තැන්පත් කරන්නට බාධා කරන එක් එක් මානසික දුර්වලකම් අපි ළඟ තියෙනවා ඒ අපි ළඟ තියෙන අපේ මනසේම තියෙන මේ මානසික දුර්වලකම් හඳුන්වනවා නීවරණ කියන නමින්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ආදී වශයෙන් මේ මානසික දුර්වලකම් පහක් තියෙනවා හැම කෙනෙක් ළඟම. ඒවට කියන්නේ පංච නීවරණ. මේ පංච නීවරණ ටික හිතෙන් ඈත් කරගන්න යටපත් කරන්න පුළුවන් වුණා. කවදා හරි දවසකදී භාවනා කරලා දියුණු වෙලා මේ නීවරණයන් හිතෙන් ඈත් කරලා ඒ නීවරණ දවන්න නැති කරන්න පුළුස්සලා දාන්න විනාශ කරලා දාන්න පුළුවන් වුණා. අන්න ඒකට තමයි පච්චනීක ධම්මේ ජාපේති කියලා කිව්වේ. ප්‍රතිපක්ෂ ධර්මයන් දවා හරිනවා පුළුස්සා දමනවා විනාශ කරනවා කියන අර්ථය. එහෙනම් ධ්‍යාන කියන එකේ කාර්යයක් තමයි නීවරණ ධර්මයන් සියල්ලක්ම විනාශ කර දැමීමේ අර්ථය. ඒ ටික නැති වුණොත් විනාශ වුණොත් තමයි අපිට නීවරණ ලැබෙන්නේ. නීවරණ දුරු කරගත්තොත් තමයි ධ්‍යාන කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට ධායති උපනිධායති තී ධානං අපිට අවශ්‍ය කරන අරමුණ හොඳට අරගෙන ඒ අරමුණ හොඳට සෝදිසියෙන් බලන්න පුළුවන්කම ඇති වුණා නම් හොඳට සිහිනුවණින් අරමුණට ලං වෙලා අරමුණ මනාව පරීක්ෂා කරන්න පුළුවන් වෙනවා නම් ඒ ස්වභාවයත් මේ ධ්‍යාන කියන නමින් හඳුන්වනවා අටුවාවේ සඳහන් වෙන ආකාරයට. මේ අර්ථ දෙකට අනුව බැලුවොත් එහෙම අපි භාවනාවක් ආරම්භ කරන්නට ඕනේ. ඒ භාවනාව ටිකෙන් ටික ඉදිරියට කරගෙන යන්නට ඕනේ. ඒ කරගෙන යනකොට භාවනාවට බාධා කරන කරුණු ඉදිරිපත් වෙනවා. අපිට ඒ පරිසරය තුළ ඒ භාවනාවට බාධා කරන යම් යම් දේවල් ඉදිරිපත් වෙනකොට ඉස්සරහට එනකොට ඒවා යටපත් කරලා පළවා හැරලා දැඩි වීරයෙන් ඉදිරියට යන්න පුළුවන්කම ලැබුණා. අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි ධ්‍යානයක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රථම ධ්‍යානයේ පළවෙනි ධ්‍යානෙ ප්‍රථම ධ්‍යානෙ විස්තර කරද්දී පොතේ සඳහන් වෙන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. ඒ තමයි ධ්‍යානයේක මූලික ස්වභාවය. විවිච්ඡේව කාමේහි කාමයන් ඔක්කොම ඈත් කරලා දුරු කරලා විනාශ කරලා දාලා තියෙන්නේ. කාමයේ කියලා කියන්නේ කැමැත්ත, ආශාව, රුචිකත්වයේ කෑදරකම්. අපිට මේ කාමයේ තියෙන අරමුණු ගණනාවක් ඔස්සේ අපේ ඇහැට යම් යම් දේවල් පේනකොට රූප කාමයේ අපිට ඇති වෙන රූප බැලීමේ ආශාව. භාවනා කරද්දී ඒක ඇති වෙන දෙයක්. ශබ්ද කාමයේ ශබ්දයේ පිළිබඳව ආශාව ඇති වෙන. මොනවා හෝ අවට පරිසරයේ ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයට හිත යොමු කරන ඒ ශබ්දය අහන්න ඕන ශ්‍රවණය කරන්න ඕනේ නැවත නැවත අහන්න ඕනේ එක සැරයක් අහපු ශබ්දේ නැවත නැවත අහන්නට ඕනේ මේ විදිහේ ආශාවක් කැමැත්තක් ඇති වෙනවා නම් එතන තියෙන කාමේ. මේ විදිහට කාම වර්ග පහයි. රූපය ගැන, ශබ්දය ගැන, නාසයට එන ගඳ සුවඳ ගැන, දිවට එන රස ගැන, ඒ වගේම කයට දැනෙන විවිධාකාර ස්පර්ශ ගැන. මේ කරුණු පහ ගැන කැමැත්තක්, කෑදරකමක්, ආශාවක් නැවත නැවත ඒවට යොමු වෙන ගතියක් අපි ළඟ ඇති වෙනවා නම් ඒවට තමයි පංචකාමී කියලා කියන්නේ. දැන් මේ ධානයට යන කෙනා ප්‍රථම ධානයට යන කෙනා විවිච්ඡේව කාමේහි මේ කාම අදහස් ටික දුරු කරන්න ඕන. ඒ භාවනාවේ තියෙන දියුණුවක් හැටියට ඒ ටික දුරු වෙලා යනකොට ඊළඟට විවිච්ඡ අකුසලේහි අපේ හිතේ ඇතිවන විවිධාකාරයේ අකුසල චේතනා ලෝභ ද්වේෂ මෝහ ආදී වශයෙන්. ඒ අකුසල චේතනා පාලනය කරගන්න යටපත් කරගන්න පුළුවන් වෙන්නට ඕන. ඒ ටික යටපත් වෙලා ගියාම අන්න ධ්‍යාන මට්ටමට හිත දියුණු කරගන්නේ බලවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බලන්න මේකේ තියෙන තවත් කාරණාවක්. සවිතක්ඛං සවිචාරං විවේකජං කීතිසුඛං පඨම ධානං උපසම්පද්ද විහෙරති. ප්‍රථම ධානයේ තියෙන තවත් ලක්ෂණ ටිකක් තමයි මේ. සවිතක්ඛං සවිචාරං විතක්කය සහිතයි විචාරයේ සහිතයි විවේකජං පීතිසුඛං පීතිය සැපය කියන මේ මානසික ස්වභාවයන් ටිකක් මෙතන තියෙනවා. එහෙමනම් භාවනා කරගෙන කරගෙන ඉදිරියට ගිහිල්ලා මේ විතක්ක විතාර පීති සුඛ ඒකග්ගතා කියලා හඳුන්වන මේ මානසික தත්ත්වයන්. මේ මනෝභාවයන් අපිට ඇති කරගන්න දියුණු කරගන්න පුළුවන් වුණොත් අන්න එදාට පුළුවන් වෙනවා ප්‍රථම ධානය හිමි කරගන්න ප්‍රථම ධානය ලබා ගන්න. මේ ප්‍රථම ධානයේ Tamanගේ సంతානයේ තුළ බිහි වුණා නම් නිර්මාණය වුණා නම් අන්න ඔබට එදාට සතුට වෙන්නට පුළුවන්. මේ බුදුදහමේ උගන්වන අමෘතයේ අමෘතයේ අංක 1 පළවෙනි එක පානීය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ජයග්‍රහණය. ඒ නිසා ඔබට පුළුවන් ඔබ මේ ගත කරන ජීවිතය තුළ ඒ தත්ත්වයට පරිවර්තනය වෙන්න. ඔබට පුළුවන් මේ අමාව පරිහරණය කරන්න මේ ජීවිතය තුළදී. ඒ සඳහා කළ යුත්තේ මොකක්ද? බුදුදහමේ උගන්වන මේ සිත එක්තන් කිරීමේ සමත භාවනාවක් හදාරන්නට ඕන. සමත භාවනා මා ප්‍රකාශ කළා කර්මස්ථාන 40ක් ඔස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ කර්මස්ථාන තෝරා ගනිද්දී එක එක පුද්ගලයාට ගැළපෙන ආකාරයටයි ඒ තෝරා ගන්න ඕන කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක් එක් පුද්ගලයා තුළ තිබෙන චරිත ලක්ෂණ විග්‍රහ කරනවා. සමහර කෙනෙක් රාග චරිතේ, සමහර කෙනෙක් දේශ චරිතේ නිතරම කීම් තියනවා. හිත නුරුස්නා ස්වභාවයටපත් වෙනවා. අර රාග චරිතය නිතරම එක එක අරමුණු වලට එරෙනවා ආශා කරනවා රාගය අධිකයි මේ විදිහේ එක් එක් ආකාරයේ චරිත රාග චරිත දේශ චරිත මෝහ චරිත විතක්ක චරිත සද්ධා චරිත, බුද්ධි චරිත, මෙහෙම චරිත. මේ සියලුම චරිතයන්ට ගැලපෙන කර්මස්ථානයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ තමයි ආනාපාන සති භාවනා කර්මස්ථානය. එහෙනම් ඔබට මේ අමාව පාවිච්චි කරන්න අවශ්‍ය නම් බුදුදහමේ උගන්වන මේ අමෘතය ලබා ගන්නට අවශ්‍ය නම් ආකාර 9කට අමෘතය ලබන්නට පුළුවන් ඒ ආකාර 9ටම අමෘතය පාවිච්චි කරන්න පුළුවන් ඊටාම වැදගත් වැඩපිළිවෙල තමයි බුදුදහමේ උගන්වන්නේ ආනාපාන සති භාවනාව. ආනාපානී කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. අපි ජීවිතේ හැම මොහොතකම සිද්ධ කරන දෙයක් මේ ආස්වාස ප්‍රස්වාසය. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ තිබෙන මේ ශෝෂණ පද්ධතිය හරහා. ශෝෂණ පද්ධතිය ආරම්භක ස්ථානයේ තමයි මේ නාසයේ කෙළවර නාසිකාග්‍රේ. නාසයේ සිදුරු දෙකක් තිබෙනවා. මිස්සෝසන වාතයේ නාස් සිදුරෝ සීමේ ඇතුළට ගමන් කරන්න. උගුර නාසයේ හරහා ශ්වාසනාලියට ඇතුල් වෙලා ඒ ශ්වාසනාලිය ඔස්සේ මේ ආශ්වාස හුලං රැල්ල පෙනහළු දක්වා ගමන් කරනවා. ආපසු එතනින් පිටත් වෙලා මේ ශ්වාසනාලියේ හරහා ආපසු මේ නාසයේ උගුර හරහා එළියට එනවා මේ නාසයෙන් බැහැර වෙනවා. මේ ක්‍රියාවට තමයි අපි ආශ්වාස ප්‍රශ්වාස කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා කිසියම් තැනකට ගිහිල්ලා නිහඬව වාඩි වෙලා නිසීදති පල්ලංකං ආබුදිත්තා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කිසියම් තැනකට යන්න හොඳට සමබර වාසනයක වාඩි වෙයි පරයන්කය කියලා කියන්නේ හොඳට සමබර වාසනය තබා ගන්න එක ඒ විදිහට ආසනය තබාගෙන හිස කෙලින් කොන්ද කෙලින් තබාගෙන දැන් අපිට පුළුවන් මේ ශෝෂණ ක්‍රියාවලියට ඉඩ කඩ ලබා දෙන්න ස්වභාවිකව ආස්වාසය සිද්ධ වෙනවා ප්‍රස්වාසය සිද්ධ වෙනවා අපිට තියෙන්නේ ඒක දෙස බලාගෙන මේ නාසිකාග්‍රය හරහා හුලං වැල් ඇතුළට යන ආකාරය නිරීක්ෂණය කරන්න. නාසයේ නාස්සිදුර කෙළවරට නැත්නම් නාසිකාග්‍රයට අපේ අවධානය යොමු කළහම අපිට පේනවා කෙමෙන් කෙමෙන් හුලං වැල්ලේ නාසයට ඇතුළු වෙනවා. ඒ නාසයට හුලං වැල්ල ඇතුළු වෙනකොට කිසියම් තැනක ඒ හුලං වැල් ස්පර්ශ වෙනවා නාසයේ කෙළවර. අපි ඒ ස්පර්ශ වෙන ස්ථානය තෝරා ගන්නවා. තෝරගෙන ඒ ස්ථානය ඔස්සේ අපේ හිත තැන්පත් කරනවා ඒකාග්‍ර කරනවා. ඒ තැන්පත් හිතෙන් අපි බලනවා ආස්වාස ක්‍රියාව බලන. ඒක අපි හිතෙන් මෙනෙහි කරනවා මෙන්න ආස්වාසයේ සිද්ධ වෙනවා. ඒ නිසා ඇතුල් වෙනවා කියලා ඒක මෙනෙහි කරනවා. ඊළඟට තප්පර කීපයකින් ඔන්න හුලං වැල්ල ආපසු පිට බැහැර වෙනවා ශරීරේ. ඒ අවස්ථාවේ නාසයේ කෙලවර නාසිකාග්‍රේ මේ බැහැර වෙන හුලං වැල්ල ස්පර්ශ වෙනවා ගෑවෙනවා ඇතිල් වෙනවා. ඒ නාසයේ ඇතිල් වෙන හුලං වැල්ල දිස බලාගෙන අපි පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. මේ විදිහට මේ ඇතුල් වෙන පිට වෙන ආස්වාස ප්‍රස්වාස හුලං වැල්ල දිස බලාගෙන අපිට පුළුවන් භාවනාව ආරම්භ කරන්න. ඒ අපි තෝරාගත්ත අරමුණ තමයි හුලං වැල්ල නැත්නම් ආස්වාසය. ඒ නිසා තමයි අපි ඒකට ආනාපාන භාවනාව කියලා කියන්නේ. අපේ පොතේ මේ ධ්‍යාන ලබා ගන්න වැඩපිළිවෙල විස්තර කරන තැන්වල අපිට උගන්වන ඉස්තර වෙනාම මේ පරිකර්ම නිමිත්තක් අල්ල ගන්න තෝරා ගන්නට කියලා. දැන් අපි තෝරාගත්ත පරිකාරම නිමිත්ත තමයි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. එනිසා මේ නාසයේ කෙළවරට හිත යොමු කරන ඒ පරිකාරම නිමිත්ත දෙස බලාගෙන අපි කාලය ගත කරනවා. ඇතුල් වෙන හුලං වැල්ල පිට වෙන හුලං වැල්ල මනාව අපිට පේනවා. මේ විදිහට භාවනා විදිහට යනකොට ඔන්න අපි නොදැනුවත්වම අර අපි සඳහන් කරපු අර ධානයට නැත්නම් මේ භාවනාවේ ඒකාග්‍රතාවයට බාධා කරන කරුණු ඔන්න එකෙන් එක ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. අපි කලින් සඳහන් කළා පච්චනීක ධම්මේ ජාපේතිති කියලා අර බාහිර බලපෑම් නැති කරන්න ඕන විනාශ කරන්න ඕන කියලා. ඒවට කිව්වේ නීවරණ කියලා. ඔන්න එකෙන් එක නීවරණ ඉන්නට පටන් ගන්නවා භාවනා පටන් ගත්ත කෙනාට. එකක් තමයි කාමච්ඡන්ද නීවරණ. එක එක දෙයට ආශාව ඇති වෙනවා. මේ හුලං වැල්ල දෙස බලාගෙන ආස්වාස ප්‍රස්වාස කරමින් ඉන්න කෙනාට බාහිර පරිසරේන අරමුණු වලට හිත යොමු වෙලා ඔන්න ඒවට හිත දුවනවා. ඒ හිත දුවනකොට තමයි අපිට නීවරණයන් එන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී වශයෙන්. බණ පොතේ උගන්වනවා මේ නීවරණ යටපත් කරගන්න පුළුවන් උපක්‍රම. ඒවා අපි ඉගෙන ගන්නට ඕනේ. පොතපත හදාරලා ගුරු ඇසුරක් ලබාගෙන කර්මස්ථානාචාර්යවරයෙක්ගෙන් උපදෙස් ලබාගෙන ඒවා දුරු කරගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ විදිහට එන ඒ නීවරණයන් කෙමෙන් කෙමෙන් දුරු වෙනකොට අපිට අල්ලාගත්ත නිමිත්ත තවත් පැහැදිලිව පේන්නට පටන් ගන්නවා. ඒ අවස්ථාව උග්‍රහ නිමිත්ත කියලා පොතේ විස්තර කරන්නේ. කලින් පරිකර්ම නිමිත්ත අල්ලගෙන භාවනාව ආරම්භ කළා. ටිකෙන් ටික ඒක හොඳට පැහැදිලිව පෙවුණා. උග්‍රහ නිමිත්ත බවට පත් වුණා. ඒක ඔස්සේ ඒක අල්ලගෙන අපි කෙමෙන් කෙමෙන් ඉදිරියට භාවනා කරගෙන යනකොට අර පොතේ සඳහන් වෙන අර විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන අංගයන් ටික දියුණු වෙන්නට පටන් ගන්නවා. ඒ අංග දියුණු වෙලා කෙමෙන් කෙමෙන් අපිට ධානයේ කරා ලං වෙන්නට පුළුවන්කම ලැබෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ මානසික ස්වභාවයන් නැති වෙනකොට තමයි ප්‍රථම ධානයේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ විදිහට භාවනා වඩලා ධානයේ පළවෙනි එකට ගියා නම් මෙන්න පළවෙනි අමෘතය අපට පානය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක දියුණු කරගෙන දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පියවර දක්වා කෙමින් කෙමින් ගමන් කරලා මේ පොතේ සඳහන් වෙන අංග 8ම අපට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඒ සියල්ලක් නිමාවටපත් වෙලා මේ භාවනාව විදර්ශනාවට හරවලා සියලු නීවරණයන් දුරු කරගෙන ඒ වගේම සංයෝජන ධර්ම දුරු කරගත්ත දාට අපිට අමා නිවන් සුවේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අවසාන අමෘතේ පානීය කරන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා මේ ආකාරයට ඔබ අත්දා බලන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ක්‍රියාත්මක කරලා මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාර 9කින් සමන්විත වූ මේ අමාව පරිහරණය කරමින් අවසාන අමාව වන අමා මහ නිවන් සුවේ සාක්ෂාත් කරගන්නට කවදා හෝ දවසකදී අවස්ථාව උදා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර කරගනිමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අංගුත්තර නිකායේ අමත සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ අතුරුගිරිය බොරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත පූජනීය තලගල ධම්මගවේ ශ්‍රී ස්වාමීන්ද්‍රය ආනන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා පෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවා ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි